තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් බුහරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය දෙවන පරිච්ඡේදය තුන්වන එපිසෝඩ් එක. වෙනස ඇත්තේ සිතුවිලි වල. ආචාර්ය මන් දැකීමට පැමිණි දෙවියන් ගැන ලියා ඇති බැවින් දැන් මිනිසුන් ගැන ලියමි. මමද මිනිස් වර්ගයාට අයත් බැවින් මීට ඇතුළත් වේ. මේ පිළිබඳ ලියන විට යමක් නුසුදුසු දැයි වැටහේ නම් ඊට මම සමාව අයදිමි. මගේ චරිතය මැරවැර එකකි. ඒ බව මේ පොත කියවන විට සනාත විය හැකිය. ආචාර්ය මන් තම අනුගාමිකයන්ට පුද්ගලිකව කියා ඇති දේ මෙහි අඩංගු කරමි. ඊට මට සමා මෙය මා ලියන්නේ ඔබට දෙවිවරු සහ මිනිසා අතර වෙනස දැන ගැනීම පිණිසය. දෙවිවරු උන්වහන්සේ සමග කතා කරන විදියට වඩා මිනිසුන් කතා කරන විදිය හාත්පසින් වෙනස් වෙයි. ධර්ම දේශනාව සාවධානව අසා සියල්ල තේරුම් ගැනීමේ ශක්තියක් දෙවියන්ට ඇත. දේශනයේ අවසානයේදී සාදු සාදු සාදු යයි තුන්වරක් සාදුකාර දෙති. ඒ නාදය මුළු සක්වලවල් වල නින්නාද වේ. එහෙත් මිනිසුන්ට නොඇසේ. සියලුම දෙවිවරු භික්ෂුන් වහන්සේලාට අප්‍රමාණ භක්ති ගෞරව කරති. එක් කෙනෙක්වත් ධර්මය ලිහිල් කර හිතුමනාපේ නොහැසිරෙති. ධර්මය අසන්ට එන විලාසය ඊටාම ලක්ෂණ පිළිවෙලට සිහි කල්පනාවෙන් හිමිහිට පැමිණෙති. මිනිසුන් එසේ නොව කියා දෙන ධර්මය නොතේරේ. නැවත නැවත කීවත් සිතට නොගනිති. කියන දේ අසා දැන එය ක්‍රියාත්මක නොකරති. ඒ නමුත් ධර්ම දේශනය විවේචනය කරති. කිසි ගෞරවයක් නැතිව ඔහු මොනවාද කියන්නේ? කිසි තේරුමක් නැතයි කියති. අසවල් භික්ෂුව තරම් හොඳ නැහැ කියති. කලින් මහාන වී ඇති අය මම මහාන වී සිටින කාලයේ ඔయిత වඩා හොඳට බණ කියනවා. මම බන කියන විට මිනිසු සිනාසෙනවා. මම විහිළු කරනවා නැත්නම් භාගයක් නිදි කියති. සමහරු මෙසේද කියත් මේ භික්ෂුව අනුන්ගේ සිත් දන්නවා නම් මම මේ හිතන දේ ඇයි නොදන්නේ? දන්නවා නම් අඩුතරමින් යම් දෙයක් කියාවි. මේ වේලාවේ අසවල් අය මෙහෙම හිතනවා. එවිට අපට ඔප්පු වෙනවානේ. ඇත්තෙන්ම අපේ සිත් දන්න බව. මෙසේ සමච්චල කරති. සමහරු වැරදි බලන්න ඇති. තමාගේ දැනුම ඊට වඩා වැඩි බව කියති. මේ අය ධර්මය ගැන කිසි උනන්දුවක් නැත. බණ කියා දීමේ වැඩක් නැත. තාරා වගේ පිටේ වතුර වක් කරනවා මෙනි. එක බිඳුවක්වත් එහි නොරැඳේ. ආචාර්ය මන් මෙවැනි දේ කියමින් සිනාසෙති. මෙවැනි දක්ෂ අය උන්වහන්සේට විටින් විට මුණ ගැහේ. සමහරු තම දෘෂ්ටියේ සිට තම මතය කියාපායි. එය ඔප්පු කරන්නට කරුණු ඉදිරිපත් කරත් සමහරු තම මාණය කෙතරම්ද කිවහොත් කිසිවක් කතා නොකරති. සමහරුන්ගේ මානය කෙතරම් දෙයත් උන්වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා නොකරති. එහෙත් සමාජයේ සිටින විට යමක් කියන්නට සිදුවේ. එහෙත් උන්වහන්සේ කතා කරන්නට පටන්ගත් විට කිසිවක් කිය නොහැකිය. ධර්මය අමතක වී යයි. මානය ඉදිරියේ ධර්මය පරාජය වී පලා ගියේය. උන්වහන්සේගේ ශරීරය පමණක් නිශ්චලව ඇත. අප්‍රාණික බෝනික්ෙක් මෙන් සිටී. සිත අක්‍රියකාරී වූ විට ධර්මය ගලා එන්නේ කෙසේද? මෙවැනි දේ කියමින් ආචාර්ය මන් තම ශ්‍රාවකයින් සමග සිනාසෙති. අසා සිටි අය අතර සමහරුන්ට උණ ගනී. සමහරු සීතලේ වෙවුලති. සීතල දේශ ගුණයක් නැතිව ඇඟ වෙවුලයි. සමහර තද මාන්නක්කාර අයට උන්වහන්සේ දේශනා කරන්නේ නැත. එය විෂ වී ඔවුන් රෝගාතුර වන බැවිනි. ධර්මයට භක්ති ආදර ගෞරවයෙන් නොවසන අයට මෙසේ දුක් විපාක විඳින්නට සිදුවේ. උන්වහන්සේගේ ධර්මය ගෝචර වන්නේ ඊතා හොඳ නිහතමානී අයටය. ධර්මය අසන විට එම පිරිස අතර සමහරුන්ට ඌෂ්ණය ඉවසිය නොහැකිය. සමහරුන්ට සීතල ඉවසිය නොහැකි වේ. සමහරු සිත සමාධිගත වී අහසේ පාවෙන්නාක් මෙන් සැහැල්ලු වේ. මේ සියල්ලටම හේතුව තම හදවතේ ඇති සිටිවිලි වේ. ධර්මය දරා ගැනීමට බැරි කෙනෙකුට කිසි උපකාරයක් කළ නොහැකිය. එවැනි අයට ධර්මය දේශනා කළ විට එය ඔවුන්ගේ පරිහානිය වේ. එබැවින් මිනිසුන්ට ධර්මය දේශනා කිරීම අසීරු කරුණකි. ටික දෙනෙක් අතර උවද මෙවැනි හානියට පත්වෙන අය ඇත. ආචාර්ය මන් එවැනි අවස්ථාවලදී ඔවුන් අත්හරිති. අකුසල කර්ම විපාක බලවත් බැවින් ඔවුන්ට ධර්මය ගෝචර නොවේ. සමහරු ඊතා ගුණගරුක ජීවිත ගත කරමින් ධර්මය සොයා ඇති. එවැනි අය ඊතා විරලය. ඒ අයට උන්වහන්සේ ධර්මය වදාරති. ධර්මයට පටහැනි ජීවිත ගත කරන අය බොහෝය. එබැවින් උන්වහන්සේ වනාන්තරගත වී සිටිති. එහි උන්වහන්සේට කැමැති යන්දමින් භාවනා පිළිවෙත් රැකීමට හැකිය. කිසිවෙකුගෙන් බලපෑමක් නැත. උන්වහන්සේ දකින හැමදේම, අසන හැමදේම, සිතන හැමදේම ධර්මය වේ. ඉන් අසීමිත තෘප්තියටපත් වේ. කැලෑ වනසතුන් වඳුරු ගිබන් ලැබුන් ගුවර් දවස පුරා අතුවල එල්ලී ක්‍රීඩා කරති. එකිනෙකාට කතා කරන ශබ්ද වනය දෝංකාර කරමින් උන්වහන්සේගේ සිතේ පුදුම අස්වැසිල්ලක් ඇති කෙරේ. ඔවුන්ගෙන් උන්වහන්සේට කිසියම් බලපෑමක් නැත. දුව පැන ඇවිදිමින් ආහාර සොයති. මෙම සුන්දර හුදකලාව සෑම අතින්ම චමත්කාර ජනකය. ඒ මොහොතේ අවසාන හුස්ම එළුවත් ප්‍රශ්නයක් නැත. Taman මේ ලෝකයට තනිව පැමිණ තනිව යන්නේය. එය ස්වභාවිකය. රහතන් වහන්සේ මෙසේ निराවුල්ව පිරිනිවන් පාති. සිතේ කිසිම දුකක්, භයක්, සැකයක්, ආසාවක් නැත. එක කයක් සහ සිතක් ඇත. එක අරමුණකි. එනම් නිවනයි. කිසි වගකීමක් නැත. ඒ ආර්ය පුද්ගලය උතුම් ජීවිත ගත කර උතුම් ලෙස ලෝකයෙන් සමුගනිති. අති පාරිශුද්ධ සිත තුල කිසියම් ඇලීම් ගැටීම් නැත. මෙය සාමාන්‍ය මිනිසාගේ ජීවිතයට වඩා හාත්පසින් වෙනස් වේ. මිනිසා තම අතෘප්තිකර හදවත තව තවත් ආසාවලින් පුරවා මහා බරක් උසුලයි. මේ ආර්යවතුන් වහන්සේලා සියල්ල අත්හැර හිස් කරති. බරක් ඉසිලීමක් නැත. සිත නිදහස්ය. හිස්ය සුහදතාවයකි කිසිවක් ඇතුල් කිරීමක් හෝ පිට කිරීමක් නැත ඕනෑ එපාකමක් නැත ගනුදෙනුවක් නැත ලාභ අලාභ නැත වැඩ නිමවා අවසානය කල යුතුය තව කිසිවක් නැත මෙසේ වැඩ අත්හැරීම යනු ඉහළම සතුටකි නමුත් මිනිසා නිරන්තරයෙන්ම වැඩෙහි යෙදෙමින් ජීවිතය දුකින් පුරවා ගනිති ඔහුට ඉන් මිදීමක් නැත මරණ මොහොතේදීවත් නිදහස නැත වැඩ ඉවර නැත ආචාර්ය මන් සහ දෙවියන් අතර ඊතා කිට්ටු සම්බන්ධතාවයක් තිබුණි. එහෙත් මා ඉන් සමහරක් පමණක් මතකයෙන් ලියා ඇත. උන්වහන්සේ නොයෙක් පලාත්වල සැරිසරන විට ලැබූ අත්දැකීම් විවිධය. දෙවියන් ගැන නිතරම පවසති. එය ගොනු කිරීමට නොහැකිය. උන්වහන්සේගේ ජීවිත ප්‍රවෘත්තිය ගැන ලියන බැවින් දෙවියන් ගැන තොරතුරු විටින් විට සඳහන් වේ. ඊට පාඨකයාගේ සමාව මම අයදිමි. මීට අවුරුදු 20කට ප්‍රථම ආචාර්යමන් පිරිනිවන් පෑහ. එබැවින් මේ දක්වන්නේ එවැනි කාල සීමාවක තොරතුරු වෙත් එකල සිටි දෙවිවරු සහ මිනිසුන් දැන් වෙනස් වී ඇතැයි සිතමි. වර්තමානයේ ජීවත් වන නවීන ලෝකයේ සිටින අය ඊතා සීමිත ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති පිරිස වේ. ආචාර්ය මන් සමග විවාද කළ අය වැනි අය දැන් දක්නට නැත. අධ්‍යාපනය අතින් බොහෝ විශාල වෙනසක් ඇත. උගත් ලෝකයා අතර ඊතරම් මිලේච්ඡ අදහස් නැත. එබැවින් අද ලෝකය තරමක් සාධාරණය. ආචාර්ය මන් උද්‍රෝන් තානි ප්‍රදේශයේ භික්ෂූන්ට හා මිනිසුන්ට ධර්ම දේශනා කරමින් බොහෝ කාලයක් ගත කළහ. ඉන්පසු නැගෙනහිර ප්‍රදේශයේ සකෝන් නකෝන් පළාතට ගමන් කළහ. කඳු හෙල් අතර කුඩා ගම්මාන පසු කරමින් නකෝන් ෆනෝම් හරහා ශ්‍රී සොංක්‍රම් ප්‍රදේශයේ ගම්මානවල සැරිසැරූහ. මේ පළාත් ඊතා දුෂ්කර කැලෑබද මැලේරියා රෝගය පැතිරී ඇති පළාත් විය. මැලේරියාව සුව කළ නොහැක. බොහෝ කල දුක් විඳමින් ජීවත් වන්නට සිදුවේ. මා කලින් පැවසුවාක් මෙන් නැදි මයිලන්ගේ නින්දාව යනුවෙන් මෙම රෝගය නම් කරති. මක් නිසාද මේ රෝගීන්ට ඇවිදින්ට සහ ආහාර ගැනීමට හැකි නමුත් කිසියම් වැඩක් කිරීමට නොහැකි වීමයි. එබැවින් අනුන්ගේ අපහාසවලට පත්වේ. සමහරු මරණයට පත්වෙති. වස් 3ක් එනම් අවුරුදු 3ක් ආචාර්ය මන් මෙහි රැඳී සිටියහ. මේ කාලය තුලදී භික්ෂූන් වහන්සේලා කීප නමක් මේ රෝගයෙන් අපවත් වූහ. මේ භික්ෂූන් ඈත සරු ගම්මාන වලින් පැමිණි බැවින් මැලේරියා රෝගය මර්ධනය කළ නොහැකි විය. ආචාර්ය මන් සමග මහා කැලේ ජීවත් වීමට නුපුරුදු බැවින් අවට ගම්මානයේ කුඹුරු ආසන්න ප්‍රදේශයට ගියහ. ආචාර්ය මන් මේ ප්‍රදේශයේ සවස් යාමේ භික්ෂූන් හා සාමණේරයින්ට බණ කියති. සොංක්‍රත් ගඟේ වාසය කරන එක්තරා නාගයෙක් බණ ඇසීමට නිතරම එයි. નિયમિત වේලාවට එන්ට නොහැකි වූ විට රාත්‍රියේ ආචාර්ය මන් සමාදි වූ විට පැමිණෙයි. දෙවිවරු ඉහළ දේව ලෝකවලින් හා පහළ දේව ලෝකවලින් පැමිණෙති. ඒ අය විශේෂයෙන්ම වස් සමාදන් වන දිනය, මධ්‍යම දිනය, අවසාන දිනය නොවරදවාම පැමිණෙති. ආචාර්ය මන්ගේ දේශනවලට සවන් දීමට නිතරම දෙවිවරු වඩිති. ලිඳ සෑරීමේ සිද්ධිය බං සං ෆොන් ගමේ වාසය කරන කාලයේ අමුතු සිද්ධියකට ආචාර්ය මන් මුහුණ දුනි. එය පායන කාලය බැවින් ජල පහසුකම් නොවිය. භික්ෂූන් වහන්සේලා 60 70ක් පමණ එහි විසූහ. ගමේ මිනිසුන් සමග කතිකා කර ලිඳ තව ගැඹුරට සෑරීමට පටන් ගති. එහෙත් ආචාර්ය මන්ගේ අවසර ලැබුණේ නැත. උන්වහන්සේ ස්ථීර ස්වරයකින් එය ඊටාම අනතුරුදායක බව පැවසූහ. භික්ෂූන් වහන්සේලාට එහි අර්ථය අදාහගත නොහි ලිං කැණීමට ගියහ. ලිඳ පිහිටියේ ආශ්‍රමයෙන් සෑහෙන දුරය. දබල් කාලයේ ආචාර්ය මන් සැතපෙන බව සිතා රහසින් පිට වී ගොස් ලිං කැපීම කළහ. වැඩි කාලයක් ගත වීමට පෙර ලිං ඉවුර කඩා වැටි ලිඳට වැටුනි. දැන් අවට ප්‍රදේශයේ ඇත්තේ විශාල පාතාලයකි. සියලු දෙනාම බහින් ත්‍රස්ත වූහ. ආචාර්ය මන්ගේ අවවාදය නොපිළිගත් බැවින් පොළව කඩා වැටුණු නමුත් මිනිස් ජීවිත යන්තමින් බේරුණි. ආචාර්ය මන් තමන් කළ ක්‍රියාව දැන ගණිතයයි වඩාත් බිය විය. ඔව්හු විශාල දැව රැගෙන විත් ආචාර්ය මන්ගේ ආශිර්වාද ලැබේවා යයි සිතමින් ලින්කට ප්‍රතිසංස්කරණය කළහ. දැන් ලිඳේ වතුර ටිකක්වත් නොමැත. පුදුමයකට මෙන් ආචාර්ය මන් සිහිපත් කරමින් ඒ සියල්ල කිරීමට හැකි විය. වැඩ නිමා වූ විගස සියලු දෙනාම පිට වී ගියහ. ආචාර්යමන් එහි පැමිණෙති සැක ඇති බැවිනි. සවස ධර්ම සාකච්ඡා කාලය ලං වූ විට එම භික්ෂූන් වහන්සේලා සැකෙන් බියෙන් සිටිහ. මෙවැනි දේ සිදු වූ විට ආචාර්යමන්ගේ දැඩි විරෝධය පළ කර ඇති බැවිනි. සමහර විට යම් භික්ෂුවක් වරදක් කොට එය අමතක කළ විට සවස ආචාර්ය මන් එම සිද්ධිය අලලා දේශනයක් පවත්වති. ලිඳ කැණීම සියලුම භික්ෂුන් වහන්සේලා කළ වරදකි. එය ඒකාන්තයෙන්ම ආචාර්ය මන් දකිති. එදා සවස හෝ පසුදා උදේ එම දේශනාවට සවන් දිය යුතු බව ඔවුන් දැන සිටිහ. දවස පුරාම මෙම සිද්ධිය නිසා වික්ෂිප්ත සිතුවිලි වලින් දුක් විඳාහ. පුදුමයකට මෙන් එදින මේ සිද්ධිය පිළිබඳ එක වචනයක්වත් ආචාර්ය මන් පැවසුවේ නැත. වෙනදා මෙන් ගැඹුරු ධර්ම දේශනයක් පැවැත්වීය. උන්වහන්සේ මේ සිද්ධිය පමණක් නොව සාමණේර භික්ෂූන්ගේ නොයෙක් වර්ධ දුටුවේය. ඔවුන් මේ පිළිබඳ වික්ෂිප්ත සිතින් සිටින බවද දනිති. තම වරද පිළිගත් බැවින් තවදුරටත් දඬුවම් කිරීමට අවශ්‍ය නොවිය. පසුදා උදෑසන පුරුදු පරිදි සමාධි සුවයෙන් නැගී සිට සක්මන් කරමින් පිඩුසිඟා වැඩීමට කාලය එනතුරු සිටිති. එදින උදේ උන්වහන්සේ ධර්මශාලාවට පැමිණෙන විට සියල්ලෝම දැඩි වික්ෂිප්ත භාවයෙන් සිටිහ. නමුත් ආචාර්ය මන් කරුණාවෙන් සුවච මුදු වදනින් දේශනය කළහ. අප මෙහි පැමිණියේ ධර්මය හැදෑරීමටය. අප අනවශ්‍ය ලෙස උදාරම් නොවිය යුතුය. එසේම අනවශ්‍ය ලෙස බියගුළු නොවිය යුතුය. සියලු දෙනාම වැරදි කරති. වරද පිළිගැනීම අවශ්‍ය වේ. අප බුදුරජාණන් වහන්සේද ඈත අතීතයේ අප මෙන් වරදෙහි බැඳී සිටිහ. එහෙත් තම වැරැද්ද හඳුනාගත් පසු එවැනි දේ නැවත නොකිරීමට අදිෂ්ඨාන කළහ. මෙවැනි චේතනා උතුම් උවද අවිද්‍යා මෝහය නිසා වැරදි සිදුවේ. මින් මතු ඔබ සැවම තම සිත් පාලනය කළ යුතුය. නිතරම සතියෙන් තම ක්‍රියාවන් කළ යුතුය. මෙපමණක් පවසා සියලු දෙනා දෙස බලා සිනාසී වෙනදා මෙන් පිඬු පිනිස වැඩිහ. එදින සවස දේශනා නොතිබුණි. Tamanගේ භාවනා ප්‍රතිපatti හොඳ ආකාර සිදු කරන මෙන් අවවාද කළහ. මෙසේ රාත්‍රී 3ක් ගත විය. සියලුම වික්ෂූන් වහන්සේලා Taman වික්ෂිප්තව සිටිති. ලින් කැපීම ගැන කතාවක් නැත. හතරවෙනිදා රැස් වූ විට ලින්ද පිළිබඳ කිසි සඳහනක් නොවිය. ඊට බොහෝ කාලයකට පසු සියලු දෙනාටම ලිඳ ගැන අමතක වී ඇත. ඉබේම එම සිද්ධිය ගැන කතා කළහ. ලිං ගැට්ට කඩා වැටුණු බව කිසිවෙක් නොකියා රහසිගතව සැඟ වූහ. ආචාර්ය මන් ලිඳ ප්‍රදේශයට ගියේ ද නැත. වෙනදා මෙන් ධර්ම සාකච්ඡාව ඇරඹුණි. භික්ෂුන් වහන්සේලාගේ විනය පිළිබඳවද ගුරුන්ට සහ ධර්මයට ගරු කළ යුතු බවද පැවසූහ. යමෙක් ගුරුවරයෙකුගේ අවවාද අනුශාසනා පිළිගත යුතුය. කර්ම විපාක හේතුඵල න්‍යාය නිසි ලෙස වටහා ගත යුතුය. ඔබ නිතරම තම ආශාවන් නිසා කනස්සල්ලෙන් පසුවෙති. එසේ වූ විට ඔබ තුල ඇති ධර්මය වෙනසේ. එවිට දුක ඉක්මවීමට නොහැකිය. ඔබගේ අරමුණ ක්‍රමයෙන් වෙනස් වේ. ධර්මයට විරුද්ධව කිසිවක් කළ යුතු නැත. විනය විරෝධී නොවිය යුතුය. Taman ගෞරව කරන ගුරුවරයා ඉක්මවා නොගිය යුතුය. ඉන් ඔබම විනාශ වන බැවිනි. අකීකරු භාවය නිසා වැරදි පුරුදුවලට ඇබ්බැහි වේ. එවිට Taman සහ අනුන් වෙනසේ අර ලිඳ වටේ මැටි පමණක් නොව යට වැලි තට්ටුවක් තිබුණි. ලිඳ ගැඹුරට හාරන විට එම වැල්ල කඩා ලිඳ තුලට වැටේ. යම් කෙනෙක් එහි යට වී මරණයට පත්විය හැකිය. ඒ බැවින් ලිඳ කැණීමට අවසර නොදුන්නෙමි. සියල්ල හොඳ ආකාර පරීක්ෂා කර මම තීරණයකට එළඹෙමි. ඔබ පුහුණු වෙමින් පසුවෙන බැවින් මේ කරුණ හොඳ ආකාර සිහි තබා ගන්න. මම එය ප්‍රතික්ෂේප කළ බව දැන දැනත් එය නොකලාක් මෙන් සැඟවූයේ ඇයි? මම එපා කියන දේ ඔබ කරති. යමක් කරන්නට කී විට ඊට විරුද්ධ දේ කරති. මෙවැනි හැසිරීම ඔබේ දඩබ්බර චරිතය විදහා පායි. ඔබේ දෙමව්පියන්ටත් එවැනි දේ කළ නමුත් ඒ අය නිතරම සමාව දුනි. ඒ පුරුදු දැන් තම චරිතය බවට පත් වී ඇත. එපමණක් නොව තම ගුරුවරයාටත් තම ධර්මයටත් විරුද්ධ වෙති. එවැනි නොහික්මුණු තදගති භික්ෂුවකට නොහොබී පොඩි දරුවන් මෙන් නරක හැසිරීමකි. මේ පුරුදු ඉදිරියට ගෙන ගිය විට දඩබ්බර දූතාංග භික්ෂූන්යයි ප්‍රසිද්ධ වේ. ඔබ පරිහරණය කරන දේ අසවල් දඩබ්බර දූතාංග භික්ෂුන්ගේ යයි හඳුන්වනු ලැබේ. මේ භික්ෂුව දඩබ්බරය, අර භික්ෂුව අලජ්ජීය, අනිත් භික්ෂුව සිහිමුලාවෙනි. මුළු ආශ්‍රමයම ඒ අයගෙන් පිරී ඇත. මට ඉතිරි වන්නේ මානෙන් උදුම්මවාගත් ගෝල පිරිසකි. සැවොම හිතුවක්කාරකමින් කල්යවති. ශාසනයේ පරිහානිය එයම වේ. හිතුවක්කාර වීමට කැමති ඔබ කිසිවෙක් ඇද්ද? එම හිතුවක්කාර භික්ෂූන්ගේ ගුරුවරයා කීමට ඔබ කිසිවෙක් කැමතිද? එසේනම් ඔබ නැවතත් එහි ගොස් ලිඳ සෑරීම කරන්න. එවිට පස්කන්ධ කඩා වැටි ඔබ යට වෙනවා ඇත. එවිට ඔබ හිතුවක්කාර දෙවියන්ගේ ලෝකයේ ඉපිද සියලු දෙවිවරු ඔබට ආ වඩනවා ඇත. ඇත්තෙන්ම එවැනි දේවලෝක හෝ බ්‍රහ්මලෝක නැත. ඉන්පසු උන්වහන්සේගේ කතා ශෛලිය වෙනස් විය. අසා සිටි අය එම දේශනයේ අර්ථය හොඳින් निराකරණය කළහ. ඔවුන්ගේ දඩබ්බර නොමනා හැසිරීම පිළිගත්හ. උන්වහන්සේ කතා කරන විට කිසිවෙකුට හුස්ම ගන්නට හෝ අමතක විය. ඊතරම් තදින් සිත ආවර්ජණය විය. දේශනාව සානයේදී එක් එක් භික්ෂුව මෙම පුවත ආචාර්ය මන්ට දැන් වූයේ කවුදැයි කතිකා කළහ. එහෙත් කිසිවෙක් මෙය නොදැන් වූහ. එය ඒකාන්තයෙන් Tamanටම දොස් පැවරීමක් වන බැවිනි. එය කීවේ කවරෙක්දැයි තවමත් නොදනිති. සාරිකා ගල් ගුහාවේදී ආචාර්ය මන් නොයෙක් ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා ඥාන පහල කළහ. කල්යාමේදී උන්වහන්සේගේ දක්ෂතාවය අසීමිත විය. උන්වහන්සේ සමග වාසය කරන භික්ෂූන් මේ පිළිබඳ හොඳ ආකාර දනිති. එබැවින් තම ආකල්ප සමාකල්ප ඊතා සූක්ෂම මන්දමින් සංවර විය. තම සිතුවිලි සති විහරණයෙන් පැවති විට සවස් යාමේ දේශනයේදී ඒ සාකච්ඡාවට භාජනය විය. එවිට Taman ඊ타ම සුපරික්ෂාකාරීව එම දේශනයට සවන් දිය එම මොහොතේ Tamanගේ සිතුවිලි උන්වහන්සේ දන්නා බැවිනි. ඒ හේයින් එම මොහොතේම එය ඉලක්ක විය හැකිය. උන්වහන්සේ මොහොතකට කතාව නැවැත්තුවහොත් භික්ෂූන්ගේ සිතිවිලි පරීක්ෂා කරන බව දනිති. මොහොතකින් එම අදහස් විදහා දක්වමින් රංගනය කරති. නමක් සඳහන් නොවුවද එම සිතිවිලි දරන්නා එවන්නක් මින්මතු නොකිරීමට හික්මෙති. නැවත කිසි දිනක එවැනි සිතුවිල්ලක් සිටීමෙන් වැළකෙති. උන්වහන්සේ සමග පිණ්ඩපාත චාරිකාවේ යන විටද ඊටාම සුපරික්ෂාකාරී විය යුතුය. අනවශ්‍ය දේ සිතමින් පිඬු පිනිස වඩින භික්ෂුවට ඒ පිළිබඳ විවේචනය සවස ධර්ම සාකච්ඡාවේදී අසන්නට ලැබේ. Tamanගේ නොමනා සිතුවිලි ගැන ඇසීමට ලැජ්ජා ඇත. අන් භික්ෂූන් තමා දෙස බලති සිතේ. අසවල් පුද්ගලයා යයි හඳුනාගත් විට සියලුම භික්ෂූන් අනුකම්පා කෙරෙත්. දේශනාවසානයේ කිසිවෙකුගේ සිත් අමනාප නොවේ. සමහරු එය සිනහ මුහුණින් පිළිගනිති. අද අඩු වූයේ කවුදැයි අසති. තම වරද පිළිගන්නේ ඊටාම අවංක ලෙසය. තම වරද සංගවා සිටීමට නොපෙළඹේ. යමෙක් ඇසුවොත් වරදකරුවා Taman බව නොසඟවා කියයි. මම ඊටාම මුරණ්ඩු කෙනෙක්. එවැනි අදහස් සිටීමට මට බැනුම් අසන්නට සිදුවන බව දැනුනි. එවැනි දේ සිතන විට ආචාර්ය මන් දනිතී මට අමතක විය. මම හොඳ පාඩමක් ඉගෙන ගතිමි. මින් මතු එසේ නොමනා දේ නොසිතමි. මෙය කියවන ඔබගෙන් මම සමාව අයදිමි. මෙවැනි දේ ලිවීමට මා නොකැමැති වෙමි. එහෙත් මේවා සත්‍ය කරුණ වේ. සත්‍ය සිද්ධීන්ය. මේ පොතට ඇතුළත් කළ යුතු දැයි මම හොඳාකාර විවේචනය කළෙමි. මම ඉදිරිපත් කරන්නේ සත්‍ය ප්‍රවෘතියක් නම් එහි වරදක් නැතැයි සිතමි. යම් භික්ෂුවක් පෝය කිරීමේදී තම වරද පාපොච්චාරණය කර සමාව ගැනීමක් විනයේ සඳහන් වේ. ඉන්පසු තමා වරදින් නිදහස් වේ. මෙවැනි අවස්ථාවලදී ඔබට මෙම කරුණ අනුව සිතා තම වරද පිළිගෙන සිත නිදහස් කරගත හැකි වේ යයි මම සිතමි. භාවනා පිළිවෙත් රකින භික්ෂූන් බොහෝ විට ආචාර්ය මන්ගෙන් තරවටු ලබන්නේ බාහිර අරමුණු ගැන සිතන ආකාරයටය. ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද ගැන බොහෝ විට සිත වික්ෂිප්ත වේ. උදෑසන පිණ්ඩපාතය පිණිස යන විට මෙවැනි අරමුණු ස්පර්ශ වේ. පිණ්ඩපාතය පිණිස ඇවිදීම භික්ෂුවට අයත් කාර්යකි. සමහර විට එම අරමුණු ගැන නැවත නැවත සිතීම නිසා නොදැනුවත්වම සිත විසිරී යයි. Tamanට එවැනි දේ ගැන සිතීමට අවශ්‍ය නොවුවත් එම සිතුවිලි ගලා එයි. සවස් වන විට එම සිතුවිලි පිළිබඳ භාවනා ශාලාවේදී ආචාර්ය මන්ගෙන් චෝදනා ලැබේ. ටික දිනකට පසු නැවත පිඬු පිණිස යන විට එම අරමුණ ස්පර්ශ වේ. එවිට තුවාලය පෑරේ. එවිට සැර බෙහෙත් ආචාර්ය මන්ගෙන් ලැබේ. ආචාර්ය මන් සමග වාසය කරන බොහෝ භික්ෂූන්ට එවැනි පැසවන තුවාල තිබුණි. එක්කෙනෙක් නැත්නම් තව කෙනෙකුට බෙහෙත් ලැබේ. ගමට යන හැම අවස්ථාවේදීම මෙවැනි අරමුණු වලින් මිදීමක් නැත. කෙලෙස් සහිත පුද්ගලයින්ට මෙවැනි හොඳ හෝ නරක සිතිවිලි ඇතිවීම ස්වභාවිකය. එහෙත් ඒවා භාවනා මානසිකාරයට පීඩා වන්නේ නම් පමණක් ආචාර්ය මන්ගේ විරෝධය ඇත. ධර්මයට අනුව සිතීම සතිපඤ්ඤා දියුණු කිරීම නිසා සියලු දුක් නසන්නට හැකි වේ. ගුරුවරයාගේ කාර්යභාරය තව තවත් වැඩිවන්නේ මෙසේ නොමනා හැසිරීම නිසාය. බොහෝ ගණනක් භික්ෂූන් වාසය කරන බැවින් දිනපතාම එවැනි දෝෂාරෝපණ අසන්නට වේ. ගුරුවරයෙක් වශයෙන් උන්වහන්සේට තිබූ පරචිත්ත විඥානය නිසා තම ශිෂ්‍යයන් ගැන මනා අවබෝධයකින් උන්වහන්සේ සිටිත්. වරදකරුවා නිරන්තරයෙන්ම ආචාර්ය මන් විසින් දකිනු ලබයි. එබැවින් සුදුසු අවවාද දී සති සංවරෙහි පිහිටති. එබැවින් එවැනි සිත්වල එල්බ ගැනීම පුරුද්දක් වශයෙන් නොකරති. උන්වහන්සේ සෑම සුළු දෙයක් උවද අවධානයට ලක් කරති. විනය කරුණු හැසිරීම ගැන නිතර අවවාද දෙන අතර සමාධි ප්‍රඥා වැඩිවීමට උපදෙස් දෙති. සාරිකා ගල් ගුහාවේදී උන්වහන්සේ සති සමාධි ප්‍රඥා පිළිබඳ නිපුණතාවයක් ලද බැවින් එම දක්ෂතාවය තම ශිෂ්‍යයින්ගේ ප්‍රඥාවට ඉතා අදාළ විය. එම භික්ෂූහු එබැවින් නිරන්තරයෙන් සමාධි ප්‍රඥාවේ නියැලී සිටියහ. ආචාර්ය මන්ගේ සමාධිය ඉතා විශිෂ්ටය. කණික සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි එකසේ දියුණුව පැවතුණි. එක් සමාධියකින් තවත් සමාධියකට යත්, ඉන්පසු නැවතත් එම සමාධියට යත්. කණික සමාධියෙන් උපචාරයටපත් වූ විට ලක්ෂ ගණන් අරමුණු දිස්වේ. പ്രേත, දේව, නාග ආදීන්ගේ අනන්ත භාවයන් දකි. උපචාර සමාධියෙන් දෙවියන් ආදී අතීන්ද්‍රිය දේ දකි. ඇසේ එය මිනිස්ය ඇස්කන් වලට විෂය නොවේ. සමහර අවස්ථාවන්හිදී උන්වහන්සේගේ සිත සිරුරෙන් ගිලිහි පාවී ඉහළ දේවලෝක බ්‍රහ්මලෝකවලට ගොස් එහි ආකාරය දකි. සමහර විට අපාය ලෝකවලට යයි. භයානක දුක් විඳින සත්වයන් දකි. මෙසේ උඩ යට ආදී වචන භාවිතා කළ නමුත් සිතිවිලි වලට එය අදාළ නොවේ. එය ඊතා සියුම් බැවින් විස්තර කළ නොහැකිය. ශරීරය වැනි ඝන දේ උඩ යට යාමට යම් ශක්තියක් අවශ්‍ය වුවද සිත් ගමන් කිරීමට එවැනි ශක්තිය අවශ්‍ය නොවේ. දේවලෝක බ්‍රහ්මලෝක නිවන අපාය ආදී අප විස්තර කරන විට අප ඉහළ පහළ ආදී මිනුම් දණ්ඩක් යෙදුවත් මානසික ක්‍රියාකාරීත්වයට එවැනි මැනීමක් කළ නොහැකිය. ඉහළ බ්‍රහ්මලෝක සහ පහළ දේවලෝක ගැන සිතන විට අපේ බන්ධනාගාරවල සිටින IRC දැඩි සිරකරුවන් සුළු දඬුවම් විඳින සිරකරුවන් සමග එක බන්ධනාගාරයේ සිටින්නාක් මෙනි. මේ බන්ධනාගාරය පිහිට ඇත්තේ සාමාන්‍ය මිනිසුන් සිටින පරිසරයකය. මේ සියලු දෙනාම මිනිස් වර්ගයට අයත් වෙති. එකම රටක එකම පළාතක වාසය කරති. වෙනසක් ඇත්තේ ඒ අය යම් ආකාරයකින් කොටු වී සිටීමයි. මෙම සිරගත අය සමග සාමාන්‍ය වැසියන්ට තම ඇස්කන් ආදී ඉන්ද්‍රීහු තුලින් අදහස් හුවමාරු කරගත හැකි වේ. එහෙත් Taman කොටු වී සිටින බැවින් සමබරතාවයක් නොමැත. එසේම අපායේ සිටින ජීවීන්ට දේවලෝක ගැන හැඟීමක් නැත. ඒ දෙගොල්ලන්ටම බ්‍රහ්මලෝක විෂය නොවේ. මිනිසයන්ට මේ කිසිවක් ගැන හැඟීමක් නැත. එහෙත් මිනිස් ලොව තුල සැරිසරන සත්ව කොට්ටාස අනන්ත වෙති. අන් අයගෙන නොදන්නා බැවින් මිනිසා තම භවය පමණක් ඇතැයි සිතති. සාමාන්‍යයෙන් අපට අන් අයගේ සිතිවිලි ගැන නොදැනේ. එබැවින් සිතිවිලි නැතැයි සිතිය හැකිය. අප කෙසේ සිතුවත් සියලු දෙනාටම මනසක් ඇත. සිතුවිලි ඇත. ඒවා නැතැයි සිතීම වරදකි. එය අප මෝහයෙන් ගන්නා වැරදි ආකල්පයකි. දේවලෝක බ්‍රහ්මලෝක ඉහළ පහළ වශයෙන් කතා කරන විට එය යම් උඩතට්ටු හා පහළතට්ටු ගයක් ආකාර සිතීම වැරදි වේ. මේවායේ ඒ ආකාර පටවි ධාතුයෙන් සෑදී නැති බැවිනි. ඒවා මනීන්ද්‍රියෙන් පමණක් අරමුණු කළ හැකි බැවිනි. අති පිරිසිදු සීලයෙන් හා සමාධි ගුණයෙන් සිත දියුණු වූ විට මෙම අසරීර ජීවීන් දැකීමට හැකි වේ. අපාය පොළව යටයයි කී විට එය පාතාල ලෝකයක් ලෙස වැටහේ. එය එසේ නොව මනසේ ගමන් කරන ස්වභාවයකි. අපාය දැකීමට යම් අතීන්ද්‍රිය දක්ෂතාවයක් සමාධි භාවනාවෙන් ලැබිය යුතුය. තමන්ගේ අකුසල කර්මපත නිසා එම සත්වයෝ අපායේ උපදිති. එහි මහා දුක් විඳිමින් කර්ම විපාක ඉවර වෙනතුරු එම දඬුවම් විඳಿತಿ. සිරකරුවන් තම දඬුවම් විඳ අවසන් වූ විට සිරෙන් මිදෙන්නාක් මෙන් අපාගත සත්වයෝ ඒ කාල සීමාව ඉක්ුත් වූ විට ඉන් මිදේ. මුල් කාලයේ සිට ආචාර්ය මන්ගේ උපචාර හා කණික සමාධි දියුණු වූයේ උන්වහන්සේගේ ක්‍රියාශීලී නිර්භය අවදානම් සහිත උද්‍යෝගිමත් සිතුවිලි නිසාය. කණික සමාධියටපත් වූ විගස සිත උපචාර සමාධියේ නොඑක් ආශ්චර්යමත් අත්දැකීම් සොයමින් යන්නේය. එය භාවිත වූ විට අවශ්‍ය කාලයක් එහි රැඳී සිටී. ඉන්පසු තමා කැමැති සමාධියකටපත් වේ. කැමැතිනම් අර්පණා සමාධියටපත් වී ධානය කෙරේ. එවිට බොහෝ වේලා ධානය සුවයෙන් ගත කරයි. එය ඊටමත් සුවදායක බැවින් එහි රැඳී සිටීමට සතුටු වේ. ටික කාලයක් උන්වහන්සේ ඊට පුරුදු වී සිටි නමුත් උන්වහන්සේගේ අධික ප්‍රඥාව නිසා ඉන් බැහැරවීමට හැකිවිය. යමෙක් අර්පණා සමාධියට පුරුදු විට එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමට දක්ෂ නොවුවහොත් එහි ප්‍රගතිය දුර්වල වේ. බොහෝ අය මෙසේ තෘප්තියටපත් වී සතුටු වෙති. ඒ විට තදබල ලෙස ඒ පිළිබඳ ආකර්ෂණය වන සියුම් ආසාවන් හටගනී. එබැවින් එය ප්‍රඥාවෙන් දැකීමට අකමැති වේ. මේ අවස්ථාවේ සුදුසු ගුරු උපදේශ නැති වුවහොත් ඔව්හු ප්‍රඥාව කරා නොයත්. තවද මෙසේ ධානාගත වූ සිත නොයෙකුත් අදිමානියෙන් යුක්ත වීමට හැකි වේ. මෙම ඊතා සියුම් සැපය නිවන් සැපයයි වර්ධවා තේරුම් ගනිති. තමා දුක් කෙලවර කළ බවක් සිතේ. නමුත් සත්‍යෙන්ම සිදුවී ඇත්තේ භවගාමී කෙලෙස් සහ සමාධිසිත එකම අරමුණක පවත්වා සිටීමයි. ප්‍රඥාවෙන් මේ කෙලෙස් නොසන්සිඳුනේ නම් නැවත උත්පත්තියක් හටගනී. එබැවින් සමාධි සිත තුළට ප්‍රඥාව පිහිටවිය යුතුයේ. නැතහොත් අර්පණා සමාධි සුවය විඳිමින් සිතේ විචාර බුද්ධිය හා ශක්තිය හීන කරයි. උතුරු නැගෙනහිර ප්‍රදේශයට දෙවනවර සංචාරය කරන විට ආචාර්යමන් මධ්‍යම ප්‍රමාණයේ ප්‍රඥාවක් තිබුණි. අනාගාමීත්වයේ ලබා ගැනීමට සෑහෙන ප්‍රඥාවක් තිබිය යුතුය. මෙම தത്വයට පැමිණීමට පෙර කායගත සතිය දියුණු වී සිටිය යුතුය. ඉන් අදහස් වන්නේ ශරීරයේ ආස්වාදයේ ආදීනවය හොඳ ආකාර වැටහි ඇති බැවින් කිසිවකින් ඇලීම් ගැටීම් ස්වභාවයකටපත් නොවීමයි. ප්‍රඥා බලයෙන් ඇලීම් ගැටීම් අතරමැද පසු කිරීමයි. ශරීරය පිළිබඳ කිසිම සැකයක් නැත. මෙය අතරමැදි අස්තීර සංක්‍රමික අවස්ථාවකි. එය යම් විභාගයකින් අවම ලකුණෙන් සාමාර්ථ වීමක් වැනිය. උපරිම තත්වයකට යාමට තව ඉගෙනගත යුතු දේ ඇත. අනාගාමී පුද්ගලයා තම ප්‍රඥාව තව තවත් දියුණු තියුණු කරමින් තීක්ෂණ භාවයක් ඇති කළ විට සම්පූර්ණ අනාගාමී තත්වයකට පත්වේ. එවැන්නෙකුගේ මරණින් පසු පස්වන බ්‍රහ්ම තලයෙහි හෝ අකනිටා තලයෙහි උපදී. එවැන්නෝ පහළ බ්‍රහ්ම තලවල නූපදිත්. ආචාර්ය මන් මේ தત્ත්වයේ බොහෝ කල රැඳී සිටි බව ප්‍රකාශ කළහ. ඊට හේතුව උපදෙස් ලබා ගැනීමට නොහැකි වීමයි. අනාගාමී தત્ත්වය හඳුනා ගැනීමට ඊතා සියුම් ලෙස ප්‍රත්‍යවේක්ෂා කර වරදින් මිදී සිටිය යුතුය. උන්වහන්සේ අධ්‍යක්ීමෙන් තම වීරිය අභිබවා කෙලෙස් මතුවන ආකාරය දැන සිටිහ. එම කෙලෙස් ඊතා සියුම්ය. තම සති පඤ්ඤා තරම් සියුම් වේ. එබැවින් එම කෙලෙස් යටපත් කිරීම ඊතා දුෂ්කර විය. උන්වහන්සේගත් වීරිය සිතන්ට බැරි තරම් බලවත් දෙයකි. එය ඝනව පැතිරී සිටි කටු සහිත කුටුම්බයක් තරණය කිරීම වැනිය. මෙය තරණය කර තම ශිෂ්‍යයන්ට මේ ගැන කියා දීමට උන්වහන්සේ විශාල පරිශ්‍රමයක් කර ඇත. එය හුදකලාවගත් පරිශ්‍රමයකි. උන්වහන්සේගේ මේ අත්දැකීම් ගැන විශේෂ අවස්ථාවන්හි ප්‍රකාශ කළහ. දෙවරක් මගේ ඇස් කඳුලින් වැසී ගියේය. එතරම් දැඩි සංවරයකින් උන්වහන්සේ මේ අති දුෂ්කර කාර්යය ඉටු කර ඇත. උන්වහන්සේ අවබෝධ කරගත් අති උතුම් ඊතාසියුම් ධර්ම ඥානයේ ආශ්චර්යකි. උන්වහන්සේගේ අඩිපාර දිගේ බඩගා යාමටවත් මට හැකි වේදයි මම සිතුවෙමි. නැතහොත් මට අන් මිනිසුන් මෙන් ලෝකයේ රැඳී සිටීමට වේදයි සිතුවෙමි. නමුත් උන්වහන්සේ අප ධෛර්යමත් කරමින් උනන්දු කළහ. උන්වහන්සේ නැවත නැවත වීරිය වඩන විට අන් කිසිවෙකුගේ ආශ්‍රය නොකැමැති විය. භාවනාවේ දවස ගත කිරීමට කැමැති විය. තමාට තව ප්‍රමාණයක පුහුණුවක් අවශ්‍ය වූ නමුත් තම ශිෂ්‍යයන් සමග ජීවත් වීමට හා ඔවුන්ට උපදෙස් දීමට සිදුවිය. ආචාර්ය මන් අවුරුදු 4ක් පමණ බන් සංෆොන් ගමේ සහ අවුරුද්දක් පමණ බාන් හුආයි සායි ගමේ වාසය කළහ. මේ පලාත් කඳුකරය බැවින් උන්වහන්සේ එහි සිටීමට ප්‍රිය කළහ. නුදුරින් පිහිටි පක්කුට් කඳුකරයේ බොහෝ දෙවියන්ගේ වාසභූමිය විය. කොටින්ගේද වාසභූමිය විය. රාත්‍රී කාලයේ උන්වහන්සේගේ කුටි අසල කොටි නිදැල්ලේ හැසිරෙති. දෙවිවරු ධර්ම ශ්‍රවණය පිණිස වඩිති. මධ්‍යම රාත්‍රියේ ගෙරවලි නාදය කැලය දෝංකාර කරති. සමහර විට කොටි රැලක් ගොරවති. මිනිසුන් එකිනෙකාට උස්සහඬින් කෑගසන්නාක් මෙනි. කොටි ගොරවන නාදය ඇත්තෙන්ම බියංකරය. ඊළඟ මොහොතේදී අවුත් Taman කා දමන බව සිතේ. බොහෝ විට භික්ෂූන් වහන්සේලා සහ සාමණේර භික්ෂූහු එළිවෙන තුරු නොනිදා බියෙන් ත්‍රස්ත වී සිටිති. ආචාර්ය මන් ඔවුන් බිය ගැන්වීමට මෙසේ කියති. බලාගන්න මේ වනාන්තරයේ කොටි කම්මැලි අලස භික්ෂූන්ට බොහෝ කැමති වෙති. එය ඔවුන්ගේ විශේෂ රසවත් ආහාරයකි. කොටින්ගේ රසවත් ආහාරය වීමට නොකමැති අය සතිපඤ්ඤා වඩනු මැනවි. කොටි එසේ සතිපඤ්ඤා වඩන අයට බිය වෙති. එබැවින් එවැනි අය කන්නේ නැත. මේ ඇසූ විගස එම භික්ෂූන් වහන්සේලා යහුසුලුව තම භාවනා කර්මස්ථානයේ රැඳෙමින් සිටියේ තම ජීවිතය රඳා පවතින්නේ ඒ නිසායයි හැඟීමෙනි. කොටින්ගේ ගෙරවලි නාදය සතර දෙසින් දෝංකාර දෙන නමුත් නොබියව සක්මන් භාවනා කරත් කොතරම් බිය වුවත් ආචාර්ය මන් කී දේ පිළිගත්හ. කම්මැලි භික්ෂුව කොටින්ගේ රසවත් ආහාරයක්ය. එම වනාන්තරයේ ජීවත් වීම ඊටාම බියංකර වූයේ උන්වහන්සේලාට ලැබුම් ගැනීමට කුටි නැති බැවිනි. එහි තිබුණේ ඊටා කුඩා මැස්සකි. එය පොළව මට්ටමට කිට්ටු නිදා ගැනීමට තරම් වූ මැස්සකි. බඩගිනි කොටියෙකුට එය කිසි ප්‍රශ්නයක් නොවේ. මේ භික්ෂූන් නිදන මැසි වටේ සමහර විට කොටි එහා මෙහා යති. එහෙත් මේ විශාල සතුන්ගෙන් කිසි හානියක් නොවිය. දෙවිවරු සතර වටින් ආරක්ෂා කරන බැවින් කොටින්ගෙන් කිසි බියක් නොවන බව ආචාර්යමන් දනිති. දෙවිවරු ධර්මය ඇසීමට එන බැවින් රැකවරණයේ සිටිති. ඒ දෙවිවරු බොහෝ කාලයක් එහි වෙසෙන ලෙස ආචාර්ය මන්හට ආරාධනා කළහ. ඇත්තෙන්ම ආචාර්ය මන් භික්ෂූන් වහන්සේලා බියගැන්වීමට එසේ පැවසුවේ උන්වහන්සේලා උද්‍යෝගිමත් කිරීම පිණිසය. කොටින්ට නිදැල්ලේ සිටීමට එම ප්‍රදේශය නිජ භූමියක් විය. අනිකුත් වල් සතුන්ටද ෂේම භූමියක් විය. ඒ දඩයම් පිණිස මේ ප්‍රදේශයට මිනිසුන් නොයන බැවිනි. ගම්මු ආචාර්ය මන් සිටින ප්‍රදේශයේ දඩයම් කිරීමට බිය වෙති. භයානක කර්ම සිදුවිය හැකි බව ඔවුන් දනිති. යමෙක් තුවක්කුවකින් වෙඩි තැබීමට මේ ප්‍රදේශයේ බිය වෙති. එය අතේ පත්තු වී ඔහුගේ මරණය සිදුවේ යයි හැඟීමක් ඇත. කොටි කිසිවිටක ගම්මානයට ගොස් එහි ගව ආදී සතුන් නොමරති. මේ කොටි ගොදුරු සොයාගන්නේ කෙසේදැයි කිසිවෙක් නොදනිති. මේ විස්මය ජනක කතා ආචාර්යමන් අප සමග කියා ඇත. මෙය සත්‍ය බව ගම්මු නිතර කියත් ආචාර්ය මන් සහ දුහුතාංග භික්ෂූන් මෙවැනි ප්‍රාතිහාර්ය පෑහ. උත්තම මිනිස්සෙක්. මහා අద్භූත දේ ආචාර්ය මන් පවසති. එක් විටක දේව පිරිස උන්වහන්සේ දැකීමට පැමිණ එහි ප්‍රධානියා මෙසේ කීය. ඔබ වහන්සේ මෙහි වාසය කිරීම අපේ දේව සමූහයාට බලවත් සතුටකි. ඔබගේ කරුණා මෛත්‍රී ගුණය පෘථිවිය පමණක් නොව මුළු දේව මණ්ඩලය හරහා පැතිරී ඇත. ඔබ වහන්සේගෙන් නිකුත් වන කුසල ශක්තිය තේජෝ ගුණය රශ්මි වලල්ල විස්තර කිරීමට නොහැකිය. වෙන ශක්තියින් සමග සංසන්දනය කළ නොහැකිය. මේ නිසා ඔබ වහන්සේ කොතැනක සිටියත් අපට සොයාගත හැකිය. මේ ධර්ම රශ්මි වලල්ල ඔබ ශරීරයෙන් නිකුත් වී දසාත විහිදීයයි. ඔබ වහන්සේ භික්ෂූන්ට ධර්මය දේශනා කරන ශබ්දය මුළු විශ්වය තුල නින්නාද වේ. ඕනෑම තැනක සිටින දෙවියන්ට ඒ ශබ්දය ඇසේ. මලමිනියකට පමණක් නෑසේ. ආචාර්ය මන් සහ දෙවියන් අතර සාකච්ඡාව තව විස්තර කිරීමට මම උත්සාහ කරමි. එහි සෑම දෙයක්ම සත්‍යයෙන් සත්‍ය බව සිටිය හැක්කේ මේ ප්‍රවෘත්ති අප සමග විස්තර කළ අය ඊටාම සත්‍යවාදී ගුණගරුකය බැවිනි. මගේ කටහඬ එසේ සක්වල නින්නාද වන්නේ නම් මිනිසයන්ට නැසෙන්නේ ඇයි? එවිට දෙවියෝ මෙසේ කියත් හොඳ නරක සිල්වත් බව සදාචාරය කුසල් අකුසල් ගැන මිනිස්සුෝ දන්නේ කුමක්ද? ඔව්හු තම හයද්්වාරයන් නිතරම අකුසල් කිරීමට යොදා ගනිති. තමා හැම මොහොතේම අපායගාමී අකුසල් කරති. උපන් දාසිට මරණය දක්වා ඔව්හු මෙසේ හැසිරෙති. මිනිසයන් යන නාමය ලබා ඇති නමුත් ඔවුන් මේ පිළිබඳ කිසි තැකීමක් නැත. සල්ප දෙනෙක් තම සය දොර කුසල් කිරීමට යොදා ගනිති. ඔවුන්ගේ කුසල ශක්තිය උවද ඊටාම සීමා සහිතය. දෙවියන්ගේ එක ජීවිත කාලයක් තුල මිනිසා දස වතාවක් හෝ සිය වතාවක් මෙරි මෙරි උපදී. බ්‍රහ්ම ලෝකයේ ආවිෂ කාලය ඊටත් වඩා බෙහෙවින් වැඩි වේ. මිනිසුන්ගේ සංඛ්‍යාව ඊතා විශාලය. ඒ සමග ඒ අය විසින් කරන අකුසල කර්ම අතිවිශාලය. කුසල් කරන අය ටික දෙනකි. මිනිසා බුද්ධ ශාසනය ආරක්ෂා කරති කියත් නමුත් බුද්ධ ශාසනය පිළිබඳ කිසිවක් නොදනිත්. කුසල් කර්ම ගැන කිසිවක් නොදනිත්. දුෂ්ට මිනිසු දන්නේ පව් කිරීම පමණි. ඒ අය මිනිසුන් වශයෙන් සැලකිය හැක්කේ හුස්ම ගන්නා බැවිනි. හුස්ම නැවතුණු විගස තම බලවත් කර්ම විපාක වලින් වැළලීයයි. දෙවිවරු මෙය ඊතා හොඳින් දනිත්. නොදැනීමට හේතුවක් ඇද්ද? එය රහසක් නොවේ. මිනිසෙක් මලපසු භික්ෂූන් වහන්සේලා අවුත් ගාථා සජ්ජායනා කරති. ඒ දුෂ්ට මිනිසා ඒ අසද්ද? ඔහු මරණයට පත් වූ මොහොතේ සිට අකුසල විපාක ඔහු වෙලා ගනිති. එබැවින් ඔහුගේ චිත්තයට මේ ගාථා ඇසීමට හැකිද? ජීවත්ව සිටින විට උවද ඔහු තුල මේ ධර්මය ගැන කිසි හැඟීමක් නැත. ජීවත් වන අයට පමණක් ධර්මයට සවන් දිය හැකිවන්නේ කැමැත්තක් ඇතොත් පමණි. එහෙත් කිසිවෙක් ධර්මය ඇසීමට උනන්දුවක් නැත. ඒ ඔබ නොදන්නේද? භික්ෂූන් වහන්සේලා ගාථා සජ්ජායනා කරන විට ඔවුන් අසා සිටිද්ද? ඒ අයට කිසි උනන්දුවක් නැති බැවින් ඒ අයගේ හදවතේ බුද්ධ ශාසනය හෙවත් පණිවිඩය තැන්පත් වී නැත. ඔවුන් ඊතා කැමැත්තෙන් පිනවන දේ තිරිසන් සතුන් පවා ප්‍රතික්ෂේප කරති. දුස්සීල මිනිසු මෙවැනි අශික්ෂිත දේ කිරීමට ප්‍රියමනාප වේ. ඔවුන් කෙතරම් එවැනි දේ කළත් සෑහීමකටපත් නොවේ. මරණාසන්න කාලයේදී උවත් එවැනි අශික්ෂිත දේ ප්‍රාර්ථනා කරති. දෙවියන් වූ අපි මිනිසුන් ගැන ඔවුන් දන්නවාට වඩා දනිමු. එහෙත් ඔවුන් අප ගැන කිසිවක් නොදනිති. ඔබ වහන්සේ සුවිශේෂ කෙනෙකි. ඔබ වහන්සේ දෙවියන් මිනිසුන් තිරිසනුන් ආදී බොහෝ සත්ව කොට්ටාස ගැන දනිති. ඒ නිසා සෑම දෙවි කෙනෙක්ම ඔබ වහන්සේට নমස්කාර පූජා පවත්වති. මේ දෙවියා කතාව අවසන් කළ පසු ආචාර්යමන් යම් යම් නොතේරෙන දේ පිළිබඳ ප්‍රකාශ කළහ. දෙවියන්ට දිවස් ඇත, දිව කන ඇත, එබැවින් බොහෝ ඈත දේ දකිති, අසති. දෙවිවරු මිනිසුන්ගේ හොඳ නරක දනිති. ඔබට නොහැකිද මේ මිනිසුන්ට හොඳ නරක තෝරා දෙන්නට? අපට වඩා හොඳින් ඔබට මෙය කළ හැකි නොවේද? දෙවියන් වූ අපි බොහෝ මිනිසුන් දකිමු. එහෙත් ඔබ වහන්සේ වැනි උත්තම පුරුෂයෙක් දැක නැත. ඔබ වහන්සේ දෙවියන්ට හා මිනිසුන්ට එක හා සමාන මෛත්‍රී කරුණාව පතුරවති. ලෝක සත්වයන් ගැන ඔබ වහන්සේ දනිති. ගොරෝසු ශරීර හා ඊතා සියුම් ශරීර ඇති අනන්ත සත්ව කොට්ටාස ඔබ දනිති. දෙවියන් වැනි අනන්ත සත්ව ලෝක ඇති බව ඔබ කියා දෙති. එහෙත් පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් මේ අමනුෂ්‍යයන් දැක නැත. එබැවින් දෙවියන් ගැන කිසි සැලකිල්ලක් නැත. වැඩිම වුණොත් කලාතුරකින් යම් අద్භූත ආලෝක හෝ ආකර්ෂණ සංඥාවක් දැනුණෙත් එය නොහඳුනති. പ്രേතයන් යයි කියත් ඔවුන් අපි කියන හොඳ නරක තේරුම් ගන්නේ කෙසේද? දෙවිවරු නිරන්තරයෙන් මිනිසුන් ගැන අවධාරණය කරත් එහෙත් මිනිසයෝ දෙවියන් ගැන කිසිවක් දැන ගැනීමට කැමැත්තක් නැත. අප මිනිසුන්ට උගන්වන්නේ කෙසේද? ඇත්තෙන්ම මෙය ඊතා අවාසනාවන්ත තත්වයකි. අපි ඔවුන්ගේ කර්ම අනුව සැප දුක් විඳිතී කියා සැනසෙමු. දෙවිවරුන්ට පවා නිරන්තරයෙන් කර්ම විපාක ඵලදේ. එසේ නොවන්නේ නම් අපි නිවන් දකිමු. එවිට මේ අපහසුතාවයක් නැත. ඔබ කියන විදියට තම කර්මශය ඌ විට නිවන් දකිති. දෙවිවරු නිවන් පිළිබඳ දනිද්ද? අන් සත්ව කොට්ටාසය මෙන් දෙවිවරුන්ට දුක් දුම්නස් ඇද්ද? ඇයි අප නොදන්නේ? සියලුම බුදුවරු දේශනා කරන්නේ මේ දුක්ෂය කිරීම ගැන. මේ දුක් විඳිමින් සසර සැරිසරන්නට නොකියති. නමුත් කාමභෝගී මිනිස්සු තම විනෝදාත්මක සැප සන්තෝෂය විඳීමට මිස නිවන් දැකීමට කැමැත්තක් නැත. ඒ නිසා කිසිවෙක් නිවන් දැකීමට උත්සාහ නොකරති. නිවන ගැන සියලුම දෙවිවරු ඊතා උනන්දු වෙති. සියලුම බුදුවරු නිවන ගැන දේශනා කරති. නමුත් දෙවිවරුන්ට විශාල කර්ම පොදියක් ගෙවන්නට සිදු වී ඇත. දෙව් සැප විඳ අවසන් වීමට බොහෝ කල් ගත වේ. එබැවින් නිවන ඊතා දුරය. නිවන් දුටු පසු පමණක් සියලු ගැටලු निराකරණය වේ. එවිට පුනරුත්පත්තිය හා සංසාර චක්‍රය නිමාවේ. උත්පත්ති මරණ අහෝසි වේ. යම් කර්ම විපාක ඇතිතෙක් සැප දුක් විඳීම නියම වේ. මොන ආත්මේ සිටියත් කර්ම විපාක විඳಿತಿ. දෙවිවරු සමග සම්බන්ධ වන බොහෝ භික්ෂූන් ඇද්ද? ටික දෙනෙක් සිටිති. ඒ සියලු දෙනා වනාන්තරවල හා කඳුමුදුන් ආශ්‍රිතව වාසය කරති. මේ ශක්තිය ඇති ගිහි අය සිටිද්ද? ටික දෙනෙක්. ඊතා ටික දෙනකි. ඒ අය ධර්මයට අනුව බණ භාවනා කර තම සිත් බොහෝ පිරිසිදු කර ඇත. එවිට පමණක් දෙවිවරු දැක්ක හැකිය. දෙවියන්ගේ ශරීර අනිත් දෙවිවරුන්ට ඝන ලෙස දැනුණ නමුත් මිනිසුන්ට ඊතා සියුම් ලෙස දැනේ. එබැවින් සිත් කුසලතාවෙන් ඊටමත් පැහැදිලි වූ විට පමණක් මිනිසුන්ට දෙවියන් පෙනේ. ධර්ම පුස්තකවල සඳහන් වී තිබෙන ලෙස දෙවියන්ට මිනිසුන්ගේ දුර්ගන්ධය ඉවසිය නොහැකි නිසා කිට්ටුවට නොයති. එවැනි දුර්ගන්ධයක් ඇත්නම් ඔබ මා ළඟට එන්නේ මන්ද? ඊතා උසස් සීල සුගන්ධයක් ඇති මිනිසා අපට දුර්ගන්ධ නොවේ. ඒ අයගේ සීල සුගන්ධය නිසා අපි ඒ අයට වැඳුම් පිඳුම් කරමු. ඔබ වහන්සේ සමීපයට පැමිණ ධර්ම ශ්‍රවණය කිරීම එබැවින් අපට ප්‍රියජනකය. දුර්ගන්ධය හමන්නේ දුස්සීල දුරාචාර දුර්ගුණ ඇති අයගෙන්ය. මෙවැනි දේ තුන් ලෝකයේ සියලු දේ අප්‍රිය කළ නමුත් ඒ අය මේ වැරදි කරත් අපි එවන්නන් හමු වීමට නොයමු. ඒ අය ඊතා දුෂ්ටය, ගඳය, ඒ දුර්ගන්ධය දස දිසාවේ පැතිර ඇත. දෙවිවරු මිනිසුන්ට අකමැති නැත. මේ හේතුව නිසා අකමැති වෙති. මේ ආදී නොයෙක් කතා ප්‍රවෘත්ති ආචාර්ය මන් කියන විට භික්ෂුන් වහන්සේලා විස්මිතව සවන් දෙති. මම මාගේ යන මමත්වය తాවකාලිකව දුර වෙති. කාලය වෙහෙස අමතක වේ. කවදා නමුත් මෙසේ දෙවියන් සමග කතා කිරීමට අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට උත්සාහ දරති. ආචාර්ය මන්සිය ආත්මවල විස්තර කියන විටද භික්ෂුන් වහන්සේලා විස්මිතව කම්පණයටපත් වෙති. තමාගේ ඉහත ಜಾති ගැන දැන ගැනීමට කැමති වී තමා භාවනා අරමුණ බැහැර කරති. තමා මේ ලෙස භාවනා නොකරන විට තමන්ම තරවටු කරමින් හිත හික්මවති. අහෝ දුක් නැති කිරීම වෙනුවට මා කරන්නේ මොකක්ද? අතීත සෙවණැලි පසුපස දුවමි. මෙසේ නැවත ප්‍රකෘති සිහිය ලබා ගනිත්. එබැවින් බොහෝ භික්ෂූහු මේ ආදී එර්දි ප්‍රාතිහාර්ය බැහැර කරත් ආචාර්ය මන් කියන මෙවැනි අద్භූත කතා පුදුම එළවන සුළුය. പ്രേත ලෝක යක්ෂ ලෝක ගැන කතා කරන විට මිනිස් ලෝකයේ මෙන් ඒ ලෝකවලත් මැරවැර අය බන්ධනාගාරගත කෙරෙන බව කියති. වැරදි කරන අය සොයා ඔවුන් හිර කර තබති. නොයෙක් විදියේ වැරදි කරන අය වෙන වෙනම බැඳ තබති. සියලුම හිරගෙවල් පිරී වරදකරුවන් සිටිති. මේ වරදකරුවන් අතර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ඇත. ඊටමත් දරුණු අයද වෙති. ඔවුන්ගේ ඇස් දෙස බලන විට ඔවුන් කරුණා මෛත්‍රියෙන් මෙල්ල කළ නොහැකි බව පෙනේ. අපි මිනිස්ය වර්ගයා නගරයේ වාසය කරන්නාක් මෙන් අමනුෂ්‍යෝද වාසය කරති. අමනුෂ්‍ය වාස විශාල නගර ඇත. එහි නායකයෝ ඒ අය පාලනය කරති. ඊතා සුළු ප්‍රමාණයක් හොඳ අමනුෂ්‍යයන් සිටිති. ඔවුන් අනිකුත් අමනුෂ්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ. මේ සියලු දෙනා තම පාලකයින්ට බෙහෙවින් බය වෙති. මෙය මූනිච්චාවට නොව ඇත්තෙන්ම බිය වෙති. කුසල විපාක අකුසල විපාක වලට වඩා බලවත් බව ආචාර්යමන් විශ්වාස කළේය. අමනුෂ්‍ය ලෝකවල මේ බව ඊටා පැහැදිලිව පෙනේ. යම් අකුසල හේතුවක් නිසා බොහෝ පින් ඇති අයද අමනුෂ්‍ය ලෝකයේ උපදිත්. නමුත් තමාගේ කුසලතාවය නිසා එහි පාලකයන් බවට පත්වෙති. එවැනි එක පාලකයෙකුට විශාල සංඛ්‍යාවක් අමනුෂ්‍යයන් පාලනය කිරීමට අයත් වේ. මේ අමනුෂ්‍යෝ ಜಾති කුල වශයෙන් නොබෙදේ. නමුත් පාලකයන්ට සම්පූර්ණයෙන්ම අවනත වේ. එය ධර්මයට අනුව සිදුවේ. එම අකුසල විපාක බලවත් බැවින් මිනිසුන් මෙන් ස්වාධීන මත නොදරත්. ඔවුන්ගේ දඬුවම් තම කර්මයට අනුව සිදුවේ. මෙය නොවෙනස් වන ස්වභාවයකි. මේ ලෝකයේ මිනිසා බලපුලුවන් කාරකම් කළ නමුත් අමනුෂ්‍ය ලෝකයේ එසේ කළ නොහැකිය. ආචාර්ය මන් මේ පිළිබඳ බොහෝ විස්තර කළ නමුත් අවාසනාවකට මෙන් මට මතක ඇත්තේ මෙපමණකි. ඒ ගැන සමාවය දිමි. ආචාර්ය මන් මේ අමනුෂ්‍ය ලෝකවලට සමාධි සිතෙන් ගමන් කරත් උන්වහන්සේ දුටු විගස ඒ සියලු දෙනාම උන්වහන්සේට වැඳුම් කරන මෙන් කියති. අප මිනිසයන් මෙනි පාලක අමනුෂ්‍ය නායකයා උන්වහන්සේට ඇති ගෞරව දක්වා එම ලෝකය නිරීක්ෂණය කිරීමට ගෙන ගියහ. අමනුෂ්‍යයන් ජීවත්වන ගම් නගර හා ඔවුන්ගේ බන්ධනාගාර පෙන් වූහ. ඔවුන් සාහසික අපරාධ කරමින් අනුන්ට දුක් දී ඇත. එබැවින් තම කර්මයේ ශක්තිය අනුව දුක් විඳಿತಿ. මේ අයට භූත പ്രേත වශයෙන් අප නම් කළ නමුත් ඒ අය අප මෙන් එම ලෝකයේ ජීවත් වෙති අප මෙන් ජීවීන් කොට්ටාසයකි ආචාර්ය මන් ඝන වනාන්තරවල හා කඳු මුදුන්වල වාසය කිරීමට බෙහෙවින් ප්‍රිය කළහ බොහෝ කාලයක් නකෝන් ෆනෝම් හි වාසය කරමින් භික්ෂුන් වහන්සේලා පුණු කළහ එහෙත් තමන් වහන්සේට තව දුර යා යුතු බව වැටහුණි අන්තිම අවබෝධය ලබා නැති බැවින් වීරිය යොදා පිළිවෙත් පිරිය යුතුය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඉගෙනීම් කිරීමට තම කාලය වැය වුණි. එම නිසා සිතේ ශක්තිය හීන වුණි. එබැවින් හුදකලාව සිටීමෙන් වීරිය වැඩි යුතුය. මේ කාලයේ ආචාර්ය මන්ගේ මව්තුමිය උපාසිකාවක් වශයෙන් අවුරුදු 6ක් පමණ කාලයක් උන්වහන්සේ සමග ගත කළහ. එතුමිය නිසා හුදකලා ගමන් කිරීමට නොහැකි විය. එබැවින් එතුමියගේ අවසර ඇතිව එතුමිය උබෝන් රජතාහි ප්‍රදේශයට කැටුව ගොස් එම වස්සාන කාලය බං නෝකොන් පලාතේ ගත කළහ. බොහෝ භික්ෂූහු සහ සාමණේර භික්ෂූහු එහි විසූහ. එක් රාත්‍රියක උන්වහන්සේ සමාධි සුවයෙන් සිටින විට එක් දර්ශනයක් දුටහ. බොහෝ සංඝයා වහන්සේලා උන්වහන්සේ පසුපස ඊතා සංවරව ගමන් කරති. එහෙත් සමහර භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ පසු කර ඉදිරියෙන් යති. ඒ අය තුල ගෞරවයක් හෝ සංවරයක් නැත. සමහරු උණ බම්බු පලා ඉන් උන්වහන්සේගේ පපුව කොනිත්තති. උන්වහන්සේට හුස්ම ගැනීමට පවා දුෂ්කර විය. මෙසේ එක් එක් භික්ෂූන් වහන්සේට වද හිංසා කරති. මේ අවස්ථාවේදී උන්වහන්සේ එම සමාධි චිත්තය අනාගතයට යොමු කළහ. එවිට තම පිටුපස සංවරව එන භික්ෂූ පරම්පරාව උන්වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බව වැටහුණි. මේ අය නිසා ශාසනය ආරක්ෂාවේ බෞද්ධ ප්‍රතිපත්ති රකිමින් නොයෙක් රට රාජ්‍යවල අනාගතයේ සසුන බබලවති. මිනිසයන්ගේ හා දෙවියන්ගේ ගෞරවයට පත්වෙති. උන්වහන්සේ පසු කරමින් ගිය අගෞරව අසංවර පිරිස තදමානෙන් ගුරුවරයාට වඩා උසස් යයි සම්මත කරති. මුලදී ලබාගත් දැනුම සහ බුහුණුව අමතක කරති. ගුරුවරයාට කිසි සැලකිල්ලක් හෝ කළගුණ තැකීමක් නැත. Taman අති දක්ෂයන් ලෙස පෙන්눔 කරති. ඒ අය තමාත් වෙනසී ශාසනයත් වනසති. තම ශිෂ්‍ය පරම්පරාවද විනාශ කරති. එම ශිෂ්‍ය පරම්පරාව අනිකුත් ශිෂ්‍ය පරම්පරාද විනාශ කරති. මෙසේ પરම්පරා ගණනක් මේ වැරදි ප්‍රතිපත්ති ගෙන යති. Taman වැරදි මාර්ගයක ගමන් කරන බවක් නොදනිති. මේ අයගේ වැරදි දෘෂ්ටි නිසා බුද්ධ ශාසනය විනාශ කරත් උන්වහන්සේගේ පපුව බම්බු පතුරු වලින් කොනිත්තපු භික්ෂූහු තමා බොහෝ දේ දත් ප්‍රඥාන්‍යයි සිතති. ඒ අයගේ හැසිරීම නරක වුවත් හොඳ වුවත් හොඳ ලෙස සිතත්. ඒ අය බෞද්ධයන්ට හා ගුරුවරුන්ට නොසලකති. මේ සියලු දෙනා උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස අතර ඇත. උන්වහන්සේ ඒ අය හඳුනති. මේ අය උන්වහන්සේගේ ආශිර්වාද ලැබ නුදුරු ප්‍රදේශයේ වස්වසති. උන්වහන්සේට ගෞරව කිරීම වෙනුවට වදහිංසා පමුණුවති. ටික දිනකට පසු ප්‍රාදේශීය ආණ්ඩුකාරතුමා සහ නිලධාරී පිරිසක් ආශ්‍රමය දැකීමට පැමිණිහ. මුලින් සඳහන් කළ උන්වහන්සේට වදහිංසා කළ භික්ෂූන් සමග මේ පිරිස පැමිණ ඇත. තමන් වහන්සේගේ සමාධි දර්ශනය පිළිබඳ කිසිවක් නොකියා ඒ අයගේ හැසිරීම පරීක්ෂා කළහ. මේ අය ආණ්ඩුවෙන් මුදල් ලබාගෙන පාසල් සෑදීමට ඒ අවට ප්‍රදේශය යෝග්‍ය බව දැන් වූහ. ගමේ මිනිසු මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙති. මේ ආණ්ඩුවට කරන ආධාරයකි. එබැවින් සියලු දෙනා ආචාර්යමන් දැකීමට පැමිණ ඇත. ආචාර්යමන් මිනිසුන්ගේ ආදර ගෞරවයට පත්වී ඇති බැවින් එම කාර්ය සිදු කිරීමට උන්වහන්සේගේ සහභාගීත්වය පැතූහ. මේ අදහස දැක් වූ විගස මෙම භික්ෂූන් වහන්සේලා දෙනම මෙවැනි කරදරයකට යොමු කළ බව දැනුනි. භාවනාවේදී Tamanට දුක් පීඩා දුන්නේ මේ දෙනම වෙති. පසුව උන්වහන්සේ මේ භික්ෂූන් දෙනම කැඳවා තමන් චීවර දරාගත්තේ බෞද්ධ භික්ෂුවක් වශයෙන් සති සංවරයේ පිහිටා සමාධි ගුණය වැඩිවීමට බව පහදා දුනි. මෙම කතා පුවත මෙහි සඳහන් කළේ සිතේ গুপ্ত ශක්තිය විදහා පෙන්වීමටය. සිතට අතීත අනාගත අරමුණු විෂය වේ. වැසී ඇති දේ විවෘත වී පෙනේ. නොඑක් අවස්ථාවන්හිදී ආචාර්යමන් මේ සත්‍යතාවය තහවුරු කළහ. උන්වහන්සේගේ කාර්ය කිසි ලාභ ලෝභ ප්‍රාර්ථනාවකින් නොව තමන් වහන්සේගේ අතීන්ද්‍රිය ප්‍රඥාවෙනි. එම වචන කතා කරන්නේ මිනිසුන් මුලා කර දුක් කරදර කිරීමට නොව ඒ අයගේ නුවණ වර්ධනය කිරීමටය. මෙම පුවත් උන්වහන්සේ දැනුම් දෙන්නේ ඊටමත් ළඟින් ආශ්‍රය කළ ගෝල පිරිසට පමණි. මෙය ලියන මා උන්වහන්සේගේ පුද්ගලික ජීවිතය විදහා පාන්නක්සේ දැකිය හැකිය. එනමුත් මේ ඔබට යම්කිසි අවබෝධයක් ගෙන දෙයයි සිතමි. වර්තමානයේ සිටින කර්මස්ථානාචාර්යවරයන් දෙස බලන විට ආචාර්ය මන් මහා ප්‍රාතිහාරයක් පා ඇති බව දැනේ. තමන් වහන්සේගේ සමාධි බලය සහ විදර්ශනාව තුලින් විස්මිත දේ සිදු කළහ. සමහර විට උන්වහන්සේගේ මේ ශක්තිය පිළිබඳ ප්‍රකාශ කළ නමුත් බොහෝ විට එය දැනගත හැක්කේ වක්‍රාකාරයෙනි. බොහෝ විට උන්වහන්සේගේ දැනුම නොකියාම සිටිති. ඒ පරචිත්ත විජානනය ඇති බැවින් බොහෝ භික්ෂූන් තම සිතිවිලි දනිති මහත් අසහනයට පත්වන බැවිනි. නොකියාම බැරිවන්නේ ඒ අයගේ වැරදි දෘෂ්ටි නිගමන වෙනස් කිරීමට අවශ්‍ය බැවිනි. ඊ타ම විවෘතව අසවල් භික්ෂුවගේ සිතිවිලි නිර්දෝෂ බවත් අසවලාගේ සිතිවිලි දොස් සහිත බවත් උන්වහන්සේ පවසති. බොහෝ විට මෙම විවෘතව කියා දෙන දෙය සමහරු වරදවා පිළිගනිති. ඉන් උරණ වී මහත් පාපයක් කරගනිති. මේ නිසා බොහෝ විට වක්‍රව පවසති. නම් සඳහන් නොකර කියන නමුත් අදාළ පුද්ගලයා එය Tamanට එල්ල වූ බව දනිත්. මේ සියල්ල දත් බැවින් ආචාර්යමන් ඊ타ම යෝග්‍ය නුවණට හුරු දේ පමණක් කියති. මෙම පුවත් කියවන ඔබ යම් සැකයකට පත්විය හැකිය. ඒ ගැන මම සමාව අයදිමි. මෙවැනි ප්‍රවෘත්ති බොහෝ ඇත. ජේෂ්ඨ ශිෂ්‍යයන්ගෙන් මේ ආදී බොහෝ කරුණු මෙම පුස්තකයට අඩංගු කළේ උන්වහන්සේගේ චරිතය නොවලහා ඉදිරිපත් කිරීමටය. සාමාන්‍ය වශයෙන් බලන විට බාහිර අරමුණු නිසා භික්ෂුවකගේ භාවනා මානසිකාර්යය වික්ෂිප්ත වේ. Taman දුටු ඇසූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ගැන නැවත නැවත සිහියට නැංවීම නිසා බොහෝ වික්ෂිප්ත වේ. විශේෂයෙන්ම බලපාන්නේ ස්ත්‍රීන් පිළිබඳවය. මෙය සිතාමතා නොකරන නමුත් නොදැනුවත්වම සිත අල්ලා ගනී. ආචාර්යමන් මේ පිළිබඳ තරබටු කරන්නේ උන්වහන්සේලා මෙයින් මිදීමට අසීරු බැවිනි. නොයෙක් සිතුවිලි නිසා භාවනා අරමුණ විසිරියයි. එවිට ආචාර්යමන් එය දැන අවවාද දෙති. සවස සාකච්ඡා වාරය ඊටාම වැදගත් වේ. සියලුම භික්ෂූන් වහන්සේලා කායික මානසික සංවරයෙන් සිටිය යුතුය. තමන් වහන්සේගේ දේශනා කාලයේදී කිසියම් බාධාවක් නැතිව සමාධි සිතින් දේශනා කරන බැවිනි. මේ වේලාවේදී යම් යම් අය විකාර නොමනා සිත් පහළ කළ විට උන්වහන්සේට අකුණු සැරයක් වැදුනාක් මෙන් දැනේ. එවිට ඒ භික්ෂුව රත් වී හෝ සීතල වී යයි. එතනම ක්ලාන්ත වේ. කිසිනම් සඳහනක් හෝ නිවේදනයක් හෝ නැතිව මෙය සිදුවේ. අනිත් භික්ෂූන් එවිට තැති ගනිති. Taman නොමනා සිත් පහල කිරීමේ ආදීනවය දනි. මෙවැනි අකුණු සැර කීපයක් වැදුණු විට ශ්‍රාවක පිරිස තම සිත් නිතරම සතිපඤ්ඤාවෙන් ආරක්ෂා කරති. සමහර භික්ෂූන් ධර්මයට සවන් දීමේදී සිත ඒකාග්‍රතාවයට වැටි සමාධිගත වේ. එසේ නොවු අය ඊටමත් සාවධානව අසා සිටිති. වැරදි සිතක් පහළ කළහොත් අහසින් අවුත් උකුස්සා තම හිස ගලවා ගන්නාක් මෙනි. මෙවැනි අත්දැකීම් තුලින් පුහුණු වූ ආචාර්ය මන්ගේ ගෝල පිරිස තම හැසිරීම පිළිබඳ ස්ථාවර පදනමක පිහිටා සිටිහ. බොහෝ කල් උන්වහන්සේගේ ඇසුරෙහි සිටි භික්ෂූන්ගේ චිත්ත සංවරය හා කාය සංවරය ස්ථාවර විය. එය තම පෞරුෂය විය. උන්වහන්සේලා කැමැත්තෙන්ම මෙම ප්‍රතිපදාවට අනුව පුහුණු විය. ඒවා උන්වහන්සේ යෙදූ පුහුණු කිරීමේ ක්‍රම සහ විදි ඊටාම දක්ෂ විය. උන්වහන්සේ නිරන්තරයෙන්ම අනුගමනය කළහ. දෛනිකවත් පිළිවෙත් ගරු ගම්බීර විය. එවිට තම සිත ඒ අනුව පිරිසිදු විය. ඉන්පසු ස්වාධීන වූහ. යමෙකුට සාර්ථක ප්‍රතිඵල නොලැබුණේ උන්වහන්සේගේ බාහිර ආකල්ප පමණක් අනුගමනය කිරීමෙනි. උන්වහන්සේ දොස් කියති බය නිසා සංවර වීම හා ස්වාධීන චිත්ත ශක්තිය නොමැති වීම නිසා භාවනා කිරීමට අසමත් විය. ඒතරම් උතුම් ගුරුවරයෙකුගෙන් ලැබිය හැකි පුහුණුව ඒ අයට නොලැබුණි. තමාට පුරුදු පරිදි ජීවත් විය. ඉන්පසු එහි විසීමට නොහැකි විය. තම ගති පැවතුම් වෙනස් කිරීමට නොහැකි විය. හොද්දේ රස නොදන්නා හැන්දමෙනි. මේ හැන්ද එක හොදි භාජනයෙන් තවත් හොදි භාජනයකට ගියත් රස නොදනී. එසේම කෙලෙස් නිසා අපි එක දුකකින් තවත් දුකකට සංක්‍රමණය කරමු. මේ ලියන මමත් මෙසේ කෙලෙස් නිසා දුකටපත් වෙමි. මහත් වීරිය යොදා භාවනා කිරීමට සිත සාදාගත් නමුත් කම්මැලිකම අවුත් එය වලක්වයි. ආචාර්ය මන් කියන ධර්මයට අනුව ජීවත් වීමට ඊතා කැමැති නමුත් මගේ පරණ පුරුදු අනුව සිතමි. ඉන් වෙනස් වීමට කැමැති නැත. අවසානයේදී කෙලෙස් වලට ගොදුරු වෙමි. පරණ පුරුදු අත්හැරීම ඊටාම අසීරු කරුණක්. එහි මුල් යටට கிඳා බැස ඇත. ඒවා ಜಾති ಜಾති පුරුදු බැවිනි. ඒ හැම පුරුද්දක්ම ප්‍රකාශ කර එහි ඇති තණ්හාව දැනගෙන උදුරා ගැනීම ඊටා අමාරු දෙයකි. වියලි දේශගුණය ඇති වූ විට ආචාර්යමන් බන් නොන්කොන් ප්‍රදේශයෙන් ගොස් තම ගමට පැමිණිහ. එවිට උන්වහන්සේගේ මවද කැටුව ගියහ. ඉන්පසු මව හා අනිත් ඥාතීන්ගෙන් සමුගෙන හුදකලාව මධ්‍යම තැනිතලාව බලා පිටත් විය. නිදැල්ලේ මේ ප්‍රදේශයේ දුහුතාංග භික්ෂුවක් වශයෙන් ගමන් කරමින් ගම් නියම් ගම් පසුකර සංචාරය කළහ. යම් තැනක කුඩා ගම්මානයක් හා ජල පහසුකම් ඇතොත් එහි ලැබුම් ගනිති. තම කුඩා කූඩාරම දිගහැර එහි නැවතී භාවනා කරති. අවශ්‍ය ආහාර පානගෙන ශාරීරික ශක්තිය ලැබූ විට අන් තැනකට ගමන් ගනිති. සියලු දෙනාම පා ගමනින් විශාල දුර්ග මාර්ගයේ යා යුතුය. වාහන පහසුකම් නැත. එහෙත් කාලය ගැන ප්‍රශ්නයක් නැති බැවින් කැමැති තාක්කල් සංචාරය කළහ. තම ගෝලයන්ගෙන් වෙන් වී තනි අලියා මෙන් මෙසේ බැංකොක් බලා පාගමනින් වැඩිහ. මෙය ශාරීරික මානසික සුවයක් විය. තමන්ගේ පපුවේ ඇනී තිබූ විෂ කටුවක් ගැලුණාක් මෙන් විය. සිතේ කයේ සැහැල්ලුවෙන් සතුටින් වෙල් යායවල් හරහා ගම්මාන හරහා මෙසේ සක්මන් භාවනාවෙන් ගමන් ගත්හ. ඌෂ්ණ කාලය බැවින් ඊතා සැර හිරු රැස් තිබුණි. එහෙත් අවට පරිසරය නිස්කලංකය. තම පාත්‍රා සිවුරුහා කුඩය කරේ එල්ලාගෙන ඇත. එය විශාල බරක්සේ පෙනුනත් උන්වහන්සේට එය බරක් නොවේ. Taman අහසේ පාවෙන්නාක් මෙන් දැනේ. භික්ෂූන් වහන්සේලා නැති බව ලොකු පහසුවකි. මෞතුමිය ධර්මයේ හොඳාකාර පුරුදු කළහ. මින්මතු හුදකලා දිවියට කැමති විය එහෙත් ප්‍රමාද විය නොහැකිය සති පඤ්ඤාවෙන් සිටිය යුතුය මිනිසුන්ගෙන් සුන් වූ මේ ප්‍රදේශයේ ගමන් කරන විට තද අවු රශ්මිය දැනුන විට ගසක් යට සෙවණේ ගිමන් හරිති සවස් යාමේ තරමක් සිසිල් වූ විට නැවත ගමන ආරම්භ කරත් එවිට ධර්මයට අනුව හේතු ප්‍රත්‍යයන්ගෙන් සැදුම්ලත් පරිසරය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් විදර්ශනා කරත් උන්වහන්සේට අවශ්‍ය වූයේ කුඩා ගම්මානයකි. පසුදෑ උදෑසන හීල් දාණය පිණිස පිඬුසිඟා යාමට එවැනි තැනක් ලැබුණු විට දින කීපයක් නැවත ගිමන් හැර නැවත ගමන් ගනිත්. ඩොං ෆයයෙන් වනාන්තරයට පැමිණි විට එහි කඳුමුදුන්වල ගමන් කරමින් විශාල සතුටක් වින්ද බව උන්වහන්සේ පැවසූහ. බොහෝ කාලයකට පසු විශාල ඝන වනාන්තරයකට පැමිණ ඇත. එහි නවාතැන් ගැනීමට සිත් විය. ඒ වනාන්තරයේ තම සිත් ගන්නා සතුන් හා පරිසරය සිත සනසති. බුරණමුවෝ, වල් ඌරෝ, තිත්මුවෝ, පියාඹන වල්බාවෝ, ගිබන්, කොටි, අලි, වඳුරු, වලිකුකුළු, සිවට් කොටි, ෆෙසන්ට්, වලස්සු, ඉත්තෑවෝ, ඌරුමීයෝ, ලේන්නු ආදී සතුන්ගෙන් මේ වනය ගහණය. එම සතුන් උන්වහන්සේ කෙරෙහි බියසැක නැත. ඊතා ළඟින් එහා මෙහා යති. එකල එම වනාන්තරයේ මිනිස් ආවාස නොතිබුණි. බොහෝ ඈතින් ගෙවල් තුන හතරක් එක ළඟ පිහිටිය. ඔවුන් සතුන් මරා ජීවත් වෙති. කඳු පාමුල වී සහ අනිකුත් භෝග වගා කරති. මේ ගම්වල මිනිසු දුහතාංග භික්ෂූන්ට බොහෝ ගරු කරති. එබැවින් ආහාර ප්‍රශ්නයක් නොතිබුණි. මෙහි වාසය කරමින් භාවනා දියුණු කළහ. කිසිවෙක් කතා කිරීමට හෝ නොපැමිණෙති. මෙසේ ඊතා සැනසිලිදායකව උන්වහන්සේ අවසානයේ බැංකොක් නුවරට සම්ප්‍රාප්ත වූහ.